ඒ ස්වදේශීය සේවය. ඔයාලට බයික් මෝටර් බයික් ධනරංජනගේ ධනරංජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ අපේ ගීත කලාව පෝෂණය කිරීමට නාටකම්, නෘත්‍ය වැනි නාට්‍ය ප්‍රකාර මෙහෙම නිවහල් වුණා. ඊට පස්සේ මේ විද්‍යුත් මාධ්‍ය ආවට පස්සේ, ගුවන්විදුලි ආවට පස්සේ, ඒ වගේම චිත්‍රපට කලාව ආවට පස්සේ ගීතයට ප්‍රමුඛ ස්ථානයක් ලැබුණා. චිත්‍රපට ජනප්‍රිය වීමට ඒ සිනමා තාරකාවන් වගේම ඒ චිත්‍රපටවලට ඇතුළත් වූ ගීතත් මහෝපකාරී වුණා. ඇතැම් වෙලාවට ඒ බොහෝ චිත්‍රපට ජනප්‍රියත්වයේ හිමිපෙත්තටම නැගුණේ ඒ ගීත නිසා. චිත්‍රපටයක් නරඹලා අවසන් වෙලා ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවෙන් බැහැර වුණේ මේ ගීත මුමුණමින්. ඇතැම් අය මේ ගීත වලින් වශීකృత වුණු බව අපිට දැනගන්නට තියෙනවා. මේ චිත්‍රපටවලට ගීත නිර්මාණය කරපු සංගීතඥයන් ගායක ගායිකාවන් වගේම ගීත රචකයින්ටත් ලැබුණේ ප්‍රමුඛ ස්ථානයක්. මේ චිත්‍රපට ගීත වලින්ම ජනප්‍රියත්වයටපත් ගීත නිබන්ධකයෙකුගේ ගීත කිහිපයක් ඔබේ මතකයට නම්වන්න අද අපි කල්පනා කරා. මේ ගීත නිබන්ධකයා Herbert M Seneviratne Herbert Mendis Seneviratne ඔහු 1952 දී බී.ඩබ්ලිව් ජයමාන්නගේ උමතු විශ්වාසය චිත්‍රපටයට මුලින්ම ගීත රචනා කළා. රොබර්ටින් සෙනවිරත්න ගීත රචකයෙකු හැටියට වගේම ඊටාම ජනකාන්ත නළුවෙකු හැටියට ප්‍රසිද්ධියක් උසුලනවා. ඔහු රුක්මනී දේවී සමග ප්‍රධාන චරිත ගණනාවක් චිත්‍රපටවල නිරූපණය කළා. අද අපි හිතුවේ ඔහුගේ ගීත කිහිපයක් ඔබ හමුවේ තබන්නේ. ඔහු ප්‍රථමයෙන්ම චිත්‍රපටයකට ගීත ලියු උමුත විශ්වාසයේ චිත්‍රපටයේ ජනප්‍රිය ගීතයකින් අද අපි ජනරන්ජන් ගී වර්ෂදාන ආරම්භ කරනවා. මේ අප තෝරගත්ත ඒ ගීතය. සිතට තුදේ සිරිය දිනේ පුන් සඳේ සුදට තුදේ සිරිය දිනේ friends Oh, my God. मनर बि रे हो नृीरे जी मनम कालीच मनरम काल ඉතින් එහෙම කිසියම් තනුවකට කොටු වෙලා ගීතයක් ලියනකොට අර්ථාන්විත පදමාලාවක් ලියන එක සෑහෙන අපහසු වැඩක්. හැබැයි අපිට පේනවා ඒක බොහෝ දුරට සාර්ථක විදිහට හර්බර්ට් ටෙම්සන් විරත්න රචනා කරනවා. මේ චිත්‍රපටයේට ඔහු ලියපු ගීත සියල්ලම ජනප්‍රිය වෙනවා. අදත් විශාල වශයෙන්ම ජනප්‍රිය වෙච්ච කොළඹ පුරේශ්‍රයා කියන ගීතය ඒ වගේම මම මන මාලිය ඔබේ ප්‍රේම ලොවේ පාමුරගම් කියන විකට ගීතය ස්ථීර ආලේ මගේ ප්‍රේම රජා මගේ ගීත මේ සියල්ලම ඉතාම ජනප්‍රිය වුණා. විශාරද අරවින්ද අපේ චිත්‍රපට සංගීතයේ හින්දි දෙමළ තනුවලට අනුව පද රචනා කරලා සංගීතය නිර්මාණය සංගීතය සම්පාදනය කරපු ගීත තමයි අපි අහන්නේ. මේ යුගයේදී ගීත රචකයෙකුට විශිෂ්ට නිර්මාණයක් කිරීම මොනතරම් අපහසුවක්ද ඒ කොයි ආකාරයකට ජයගෙන තියනවද මේ පදමාලාව දිහා බලනකොට. ඔය ඉතින් මේ මගේ හිතෙනම් අපහසු වෙයි කියන්න බෑ දැන් සරච්චන්ද්‍ර සර් මනමේ හැදුවෙත් මේ නාටකම් ගීත ඒ තනුවලට තමයි සිංහල වචන වෙන්නේ. <laughs> ඒ වගේ ඔය කාලේ අපේ භාෂාව දිනනකොට තිබුණනේ භාෂා නිපුණත්වයක් තියෙනවා නම් ඒක කරන්න පුළුවන්. කවියෝ හිකියන විදිහේ වචන පාවිච්චි වුණා මිශ්‍ර සිංහල, සුද්ධ සිංහල ඔක්කොගේම හොඳ මේ මේ මිනිසුන්ට තෝරගන්න පුළුවන් විදිහේ හොඳ ශබ්ද කෝෂයක්. වචන කෝෂයක් තිබුණා. ඉතින් අර හොඳට අර හින්දි චිත්‍රපට ගීත බොහොම ජනප්‍රිය වුණානේ. ඉතින් අපිට නිර්මාණය කරකට හිටියේ නෑ. ලේසිමදේ ඒ චිත්‍රපට තනුවට ගීපද රචනය කරන දෙක සිද්ධ කළා. මම හිතන්නේ ඇත්තටම ඔබටම සෙන්ඩරත් මේක ඊටාම පහසුවෙන් ජයගත්ත ගීත නිබන්ධකයෙක්. අපි තවත් ගීතයක් අහමු. මේ ගීතය රචනා කරන්නේ ඔබටම සෙන්ඩරත්. Thank you. ඔබ මගේ කියා ආදරෙන් කියා ඒ රාත්‍රී කාලයේ මෙවුපින් සිහින කුදයා සමදාම ඔබ මගේ කියා ආදරෙන් කියා ඒ රාත්‍රී කාලයේ නූපෙන් සිහින කෝදයා ස්ථානය අද දේවි වේදනා ඔබ ඇයි අනේ ගියේ මා හැර දෙවිමි කෝකිනා නැත මාත දරදී යලි මා වෙතට ඉනු සොයා තන දාම ඔබ මගේ කියා ආදරින් කියා ඒ රාත්‍රි කාලයේ මෙවුපෙන් දිහින කෝදයා උදුරන් කඳේ කියා යලි අමතන්නේ කාට දෝ මට මේ දුක සැපයි ඔබ සැනසී සිටින් සුදෝ අද මේවුණු කඳුළු ඔබ වෙනු වෙනි කෙලන්නේ මා සමදාම ඔබ මගේ කියා ආදරෙන් කියා ඒ රාත්‍රී කාලයේ නෙවුකින් සිහින කුදයා සැමදාම ඔබ මගේ ජයරුක් චිත්‍රපට වෙනුවෙන් ඉදී ජයමාන් සහ රුක්මිණී දේවී නිර්මාණයට දායක වුණු සිරියතා චිත්‍රපටයට මේ ගීතය රචනා කරන්නේ හර්බර්ට් ටෙම්සන් විරත්න. මේ තනුව නිර්මාණය කරන්නේ ආර් මුත්තු ස්වාමී. දැන් ගීත බොහෝ ගීත මේ ගීත සමීපයට අනුකූලව ලියනකොට මෙවැනි ස්වතන්ත්‍ර ගීත පදමාලාවක් ලියන්නටත් රොබර්ට් එම් සෙන්ඩ්‍රත්නට අවස්ථාව ලැබෙනවා. දරුලාස වල්පොල ගීතේ ගායනා කළේ. විචාරදාර වින්ද මේ තනුව සහ මේ ගායනය ගැන ඔබ මොකද කියන්නේ දරුලාස වල්පොල? ඔබ ඊටම වැදගත් කාරණයක් මතු කළේ. අර හින්දි චිත්‍රපට ගීත මේ හුඟක් ජනප්‍රියලා තිබුණාට ඔය අතරින් පැන නැගුණා ස්වතන්ත්‍ර ගීතම මේ රචනා කරන ඔය එක්කෙනෙක් තමයි මේ මුතුහාමි. ඇත්තටම මුතුවගේ ගීතයක් නෙවෙයි. මම ඇත්තටම කල්පනා කරේ මම ගවුස් වගේ අය තාම ස්වතන්ත්‍ර විදියට මේ මට්ටමේ මම වගේ කියන්න පුළුවන් මේ මුතු සම්බන්ධයි. තාම ලක්ෂණ දෙන්නේ එයාගේ හොඳම මේ ගී ගීතනු රචනයක්. ඔව්. ඊළඟට අපි මේ කල්පනා කරා රොබර්ටින් සෙනරි රත්නට චිත්‍රපටගත වන පළමු නව කතාව. ඒ කියන්නේ කැලෑහඳ චිත්‍රපටයේ ගීත සියල්ලම ලියුමේ වරම ලැබෙනවා. මේ සියල්ලම හැබැයි හින්දුස්ථානි ගීතවල තනු. මේ චිත්‍රපටයේ ගීත සියල්ලම අතිශයින්ම ජනප්‍රිය වෙනවා. ඒ අතුරින් අපි තෝරගත්තා මොහිදින් බෙග් ගායනා කරපු මේ ගීතය. Thank you. පිරිලා බ්‍රහ්මම ආරහත පිරිලා ආගමක තනසිම ප්‍රයා නාලිය මාගේ මාලිනි මාලා නාලිය මාගේ මාලිනි මාලා දෙමලද අභිෂේක ලබා බ්‍රහ්මම ආරහත පිරිලා සිනාවේ නිදි සියලා දිලේ කලතේ දිගන් කිතිලා ඔබ සිනාවේ නිදි සියලා දිලේ කලතේ දිගන් කිතිලා ලක්ෂණ වන්නේ සෝභවධනේ ලක්ෂණ වන්නේ සෝභවධනේ මාලිනී කේ සිරිගව බලා ධම්මා මාතාරා හරක පිරිලා මහද පිටිතම දේ පාවේ තිමෙතිද අඳුරේ නදීරේ මහද ප්‍රීති ප්‍රමෝදේ පාවේ තිමෙතිද අඳුරේ නදීරේ නලවා මොන සුන්නාව බතුලේ නලවා මොන සුන්නාව බතුලේ රකිනී මාතනක මතදා සම්මා මාතදා හසතිවිලා අඳුරන් මාදල කුමාරී ඔබ වේලාගේ ජලවතාරි අතුරන් මාදන උපකුමාරි ඔබ වේලාගේ ජලවතාරි ජීවිතයේ දැනසීම සයාදුනු ජීවිතයේ දැනසීම සයාදුනු देवा माती तरवारिया मामा तारा है तेरी ला කැලහඳ චිත්‍රපටයේද රොබර්ටින් සෙන්ඩරත්න රචනා කරපු මායා මායා ගීතය මැවිලා පෙනේ විරූපේ අන්න සුදු අර පාටවලා මගේ ප්‍රේම මාලිනී දෙවාගිනී මවාදු වගේම තරණ පිනක් මගේ හිතේ කඩාගෙන වටුනා වෙන විකට ගීත මේ සියල්ලම අත්යෙන් ජනප්‍රිය වුණා. දැන් මේ කැලහඳ චිත්‍රපටයේ ඊටම සිද්ධාන්නාසුළු ප්‍රේම වෘතාන්තයක් දැන් මේ තනු තෝරා ගැනීමේදී මොන වගේ නිර්ණායකක් භාවිත කරන්න ඇති කියලාද අපිට හිතන්න පුළුවන් මේ තනු දිහා බලනකොට. බලද්දි බොහොම සරල තනුවක්. <laughs> ස්ථායන්තර කොටස් දෙක තියෙනවා. ඔව්. නමුත් තාම ලස්සනට අර මේ ඉන්දියාවේ අර ෆෝක් රාග තිබුණා. මේ ජන රාග, ජින්ජුටි. අන්න ඒව තමයි පදනම් වෙලා තියෙන්නේ. මේ ඒ චිත්‍රපට ජනප්‍රිය වුණාම ඒ ගීත ඔස්සේ මම හිතන්නේ අපේ රසිකයන්ටත් මේ ඔරොත්තු දෙන විදිය රස විදිය හැකි ගීත හැටියට තෝරාගන්න ඇති කියලා තමයි අපිට කල්පනා කරන්න තියෙන්නේ. ඔව්. ඊළඟට අපි කල්පනා කරේ රෝපිටින් සෙනගත්ම හොඳම නළුවා සම්මානය දිනා ගැනීමට සමත් වුණු ඔහු නිෂ්පාදනය කරපු හඳපාන චිත්‍රපටයේ ගීතයක් ඔබ හමුවේ තබන්න. से लगे बिंदु पाया सीत सुलगिन नावी आदरी आदरी आदरी सीन छाया से लगे बिंदु සුදු ගතියයි කැලෑමල් ගෙනාවේ ලෝම සුවඳින් පිරේ වාසනාවේ කවුද මතමී සුවය දුන්නේ කවුද මතමී සුවය දුන්නේ හැංගි හැංගි පිනේ රූප ඡායා ඒක අහසේ නැගේ බිඳු පායා ඈත අලසී නැගී පිහිඳු පාය රොබර්ටින් සෙනරත්න මේ ගීතය රචනා කළා. සිසිර සේනාරත්න සංගීත නිර්මාණය කළා. සිසිර ඉන්ද්‍රාණී දෙදෙනා තමයි මේ ගීතය ගායනා කරේ. දැන් රොබර්ටින් සෙනරත්නට මෙවැනි ස්වතන්ත්‍ර පදමාලා ලිවීමේ අවස්ථාව ලැබෙනවා. සිසිර සේනාරත්නයන්ටත් ස්වතන්ත්‍ර තනු නිර්මාණය කිරීමේ අවස්ථාව ලැබෙනවා. මේ ගීතයයි තනුවයි කොහොමද පදවලයි තනුවයි පොලකින්. ඒ තමයි ප්‍රශ්නේ දැන් ශිෂ්‍යය ගැන හරි අධ්‍යයනයක් කරාද කියලා මම හිතනවා. කරන්න වටිනවා. බුදුමා මේ නිර්මාණ පහ එකක් තිබුණා. ඒ නිර්මාණ මේ පොඩි පහේව නෙමෙයි. හරිය ලස්සනයි. මේක එයාගේ හොඳම මේ එයාව නියෝජනය කරන මේ තනුවක්. ඔව්. අද අපි බෑම් කරේ ජනරන්ජන ගීතුනේ හර්බර්ට් එම් සිරිරත්න රචනා කළ ගීත කිහිපයක් ඔබ හමුවේ තබන්න. ඔහු දෙබස් කැව් චිත්‍රපට වලට ගීත රාශියක් රචනා කළා. ඒ අතුරින් මේ පළවැල මම ඔබේ සියයට කැඳවන්න කැමති දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි පහන ළඟයි ආලෝකෙ දුරයි වනයේ ගස්වල මල්කොළ සේරම එහිමත බාබිම එළුවේ ඔබ දුන් සේරම යලි ඔබ අරගෙන ලෝකෙට ඇයි දුක දුන්නේ මෙවැනි ඊටමත් අර්ථාන්විත පදමාලා රොබර්ට් සෙනිරත්න දෙවස්ක වූ චිත්‍රපටවලට රචනා කළා මම හිතන්නේ රොබර්ට් සෙනිරත්නගේ ගීත රචනා පිළිබඳව මීට වඩා කතා බහක් අප කළ යුතුයයි මම යෝජනා කරනවා. ජනරන්ජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුබිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයේ හර්ෂණි වානගුරු නිෂ්පාදනය සුනිකා පෙරේරා කථාකරන සහ ලිඛිත දෙමළ භාෂාව පිළිබඳ දැනුම ලබා දෙන නව වැඩසටහන් මාලාව 2018 ජනවාරි 6 වෙනිදා සිට සෑම සෙනසුරාදාවකම පසුරු 3ට සිංහල සුදේශීය සේවයෙන් දෙමළ කතා කරමු. දෙමළ භාෂාව ඉගෙන ගන්න කැමති ඔබට පහසු සරල බසින් ඉදිරිපත් කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ වාක් විද්‍යා අංශයේ මහාචාර්ය එස්.ජී. යෝගරාජා මහතා දෙමළ කතා කරමු අධ්‍යාපන සේවයේ නිෂ්පාදනය ස්වභාවිත ගුවන් විදුලියේ ස්වදේශීය සේවය FM 91.7 FM 91.9 ආසියා